අද මේ පින්වත් පිරිස මේ උතුම් පොදිනේහි සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූර්ණයේ තියෙන උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමේ පරම අදිෂ්ඨානයේ තබාගෙන ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේලා නිවී තනසී වදාලා වූ අප්‍රමාණ ගුණයෙන් යුක්තව දේශනා කළා වුණා ලෝකෝත්තර ත්‍රිසත් ධර්ම රත්නයක් ඇද්ද ඒ උතුම්ම ධර්ම රත්නය අනුගමනය කරමින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණය කරගෙන නිවන් සාක්ෂාත් කරගන්න පරම අදිෂ්ඨානයේ සබාගෙනයි අද මේ පින්නතු මේ උතුම්ම සමාජ සමාජීවිත බලාපොරොත්තු වන්නේ ආර්ය වූ ප්‍රථම අධ්‍යාන ද්විතීයි අධ්‍යාන තෘතීයි අධ්‍යාන චතුර්ථ අධ්‍යාන කියන සම්මා සමාධිය ආශීර්වාද ලැබිලා ඒ වාගේ මේ සමාධි ගුණයෙන් යුක්ත වෙලා පහළ වෙන්නා වූ ඒ යථාභූත ඥාන දර්ශනයේ පූර්ණය කරගෙන උතුම් නිවන් සාක්ෂාත් කර ගැනීමට අපට අදාතම හැකි වේවා ඒ උතුම් වූ මාර්ගඵල අවබෝධ කරගෙන සිනවන් සාක්ෂාත් කරගැනීමේ සැනසෙල්ලට සාන්තියටපත් වීමට අදාද මේ මොහොතේම හැකි වේවා කියනා උතුම් ආශිර්වාද ලබාගෙන ඒ වගේම ගුණයෙන් යුක්ත වෙලා අනන්ත ගුණයත් ආ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ උතුම් ආශිර්වාදය අපට මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක් වේවා උතුම් වූ සී සද්ධර්ම රත්නය ප්‍රමාණ ආශිර්වාදය අපට මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක්ම වේවා උතුම් වූ මහා සංඝ රත්නය ප්‍රමාණ ආශිර්වාදය අපට මහා රැකවරණයක් ආශිර්වාදයක් පිළිසරණක්ම වේවා මේ උතුම් වාරේ මාර්ගයේ පූර්ණේ කර ගැනීමට මේ අමා ශාන්තිය හේතු වාසනා වේවා නව ලෝකෝත්තර සීසත් ධර්ම රත්නේ හේතු වාසනා වේවා මේ උතුම් වූ සමාධි මාර්ගයෙන් ලැබෙනා වූ ශාන්ති ආශීර්වාදයක් වේවා කියනා උතුම් හැඟීම සබා ගන්නට ඕනේ ඉතී සබා ගනිමින් අපි මේ තුන් ලෝකාග්‍ර වූ අග්‍රශේෂ වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට උතුම් වූ ශ්‍රීසත් ධර්ම රත්නේට උතුම් වූ මහා සංඝ රත්නේට මාගේ මේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ අද්විතීය වූ අසම සම වූ මහා නමස්කාරයේ වේවා කියන තුම හැඟීම තබාගෙන අත්ෝය ආකාරයෙන්ම තියාගන්න ඔසවන්ට එපා අත්කුලේ තබාගෙන ඉතින් සාදුකාරයක් දෙන්න බැරි හයියෙන් කියන්න ඕනේ යාන් සම්පූර්ණ කමක් නැහැ ඒ සාදුකාරයක් දීලා ඊට පස්සේ සංවරව සාවධානව මේ උතුම් වූ සමාධි කවිවත් මාලාවන්ට සවන් දීගෙන ඉන්නවා කියලා ඒ උතුම් වූ සාන්තිය සමාධිය අපිට පිහිටාවා ප්‍රඥාව පහළ වේවා කියනා උතුම් හැඟීම් තබාගෙන මේ ආකාරයෙන් මේ සමාධිය ගන්න බලාපොරොත්තු වෙමු සෑම සිරු දිනාම සාන්තව සංවරව නිස්සාදු කාර්යයක් දෙන්න අම බුදු මෑණියනි ගුණ කඳ නගාලා අමදම් දෙසපු ගුණ කඳ සිහි කරාලා අමරස දාම් රස විඳිනට බලාලා අමදම් මෑණි වඳිනෙමි සිත සදාලා තුන් ලෝ තිලක නායක බුදු රජිඳු දැනේ සුල්ලෝ දින පුගුණ කඳ සිහි කරමගෙන තුන්ලෝ තිලක නායක නැන දහම දැන තුන්ලෝ දින පුමුනි රජ දැන වඳිමි ගුණ දෙති සත් මහ ගුණ රුවකින් හෙබි ගුණ තුවඳ බලා බුදු රජින්දුන්නේ දෙතිසක් ගුණ රුව නැගි නැගි මැවි මැවි වඩම මේ බුදු රාජ විලසින්නේ දෙතිසක් ගුණ දෙන මහරුව මතු කර සවනක් ගන රැස් විදෙමින්නේ මහසත් ගුණ වැඩු බුදු ගුණ සමිඳුනි හද බුදු මැදුරට වැඩමන්නේ බුදු සමිඳුනි අප ඔබ ළඟ පෙර උන්නා දුන්දම් පරිදි අද බුදු මග වඩමින්නා ගුණ කඳ නගන විට ඔබ ගැන සිහිවන්නා එමදා විලස අද හද මැදුරෙහි වන්නා දිව මන්සමිඳු ළඟ අපි දරු ලෙස වෙනවා සමිඳු නිදහම් මගගෙන පිළිවෙති වෙනවා වැඩහුන් විලස සමිඳුට අසුනන් දෙනවා අද බුදු මැදුරේ සුදු නිලුමන් පුබුදනවා බුදු පිය රජින්දුනේ අපාමන ගුණ දැකලා මහා ගුණ වඳිමි තම රැකවරනද ලැබෙලා දස මර සෙනගේ සෑමතෙන් දැක පරදවලා මග දුන් සමිඳුනි වඳිනෙමි සිත පතලා ගසනට මරන්නට යයි මර සෙනගේ පැනේ ආවත් සමිඳුනේ කෙසගත් පමන වනේ සොලවන සුලඟකුත් නොවාදින ගුණයගෙන මරු පෙර දුවා බෝ මැද සුවේ සිසිලගෙන බුදු සමිඳුනේ පාරමි බලයෙන් දුන්නේ ජය සිරි බෝධි රජ වඳිනෙමු අපේ මෙන්නේ මුනි රජ ලෙසට ලොව දිවමන් ලෙස ඉන්නේ ජය සිරි බෝධි සමිඳුනි සිත සලසන්නේ ආසිරි සිතගෙන බුදු රජ ළඟ මෙන අප සෑම දින අද මේ ඉන්නේ ඔබ ගුණ කඳගෙන දොත දුරු කරගෙන සදාම් පිලිසරණය ගන්නේ මහා සංඝ පිළි දැන වැඳ වැඳ අද දිනේ සංග පිලිතරණද ගනිමින්නේ බුදු මොව ගුණයෙන් දුන් දම් වතගෙන අපි අද සමවත වෙත එන්නේ සමිඳුන් දුන්නේ දම් කඳේ සුවේ ගිනේ දීවා තමතම ලෝකේ තතු දහමින් වැටහිවා ලෝකිත බැඳුනේ මායා ගති දුරු වේවා බුදු රජේ දම් දේශන කල විලසම වේවා බුදු පිය රජින්දුනේ ආපමන සත ලෝකේ විතතරි තරණවා තනසුම නැති දාකේ මහා බුදු අතුරේ පහළවේ සිට දිනේසීක සමිඳුනි පිලිසරණ සසුනෙන් දිනේසීක මුනි රජින්දුනි අප ඔබ ආතිරිගත්තා සමවත වෙතට නැග බුදු සුවගෙන ඇත්තා සුදු මුදු බුදු කිරණ සෑම කය වෙත ඇත්තා බාදක නසාමාරක ජයගෙන ඇත්තා අප අද ලබන සිත ලෝකිත පැතිරේවා සෑම සත උතුම් බුදු සමවෙත හඳුනාවා අමමෙත් සුවේ දහම ලැබ තැන සුමේ වේවා සෑම සත මුනිඳු ළඟ ලෙස සැනසුමේ වේවා පාපය නැති සිව් බය තැන් දුරවන්නේ මාතිව් අපායක විස ගති නොමෙන්නේ සෑම සත මිදේවා මේ තෙත් ගුණයෙන් සෑම සත තැනසින්ත බුදු මග දෙමි මෙන්න යට තින්න වීතියේ මාගිනී දුරු වේවා උඩතින් භවගවන තුරු සුවේ විහිදේවා අවතින් සියලු ලොවටම බුදු සිත වේවා තමතින් සතද භවේ දුක්ගිනි දුරලාවා මේ ලොවේ යන්නේ තැන ලෝසත් බැඳිලා මහා මෙරේ මට මට කියවනවා කොපමණේ රස දෙය ලැබුණත් මදි මට තාව තාව කිය කිය සොයවනවා දීපොල මේ මිල මුදල දෙමදි මට තාව තාව කිය කිය දඟලනවා මොනතන සිට මෙම දිය සොයවන්නේද කාටද මේ ටික හිමි වෙනවා වසර සියක් නැති මේ ජීවිතයට මොනවාද රසයයිගෙන දෙන්නේ මොනෙතිද කෙනෙකුද රස ගුණ අරගෙන සදාහට දිව කට පිනවන්නේ විඳින විඳින රස එක එක මොහොතේදී ගෙවි ගෙවි පෙනී පෙනී වනසෙන්නේ මොනවාද වාලාද දිව මෙම සදාහට පිනවන්නට ලොව පවතින්නේ පරිරස මේ දෙයේ මට මට කිය කිය ලෝසත හොය හොයගෙන කනවා මාදී මාදී කියේ කියේ හොයේ හොයේ කෑවට දවසින් සෑම පිට වෙනවා ඉතිරි කර පුරාස ගුණ මේ කය තුල මොනවාද නීති මේගෙන දෙනවා දුගඳ ආමක් වනේ විලසට දහටිය තෙල් කුණු ගඳ ලෙස පිට විනේවා සුවඳ කියා හොඳ රසය කියා හොඳ ආහාර ගනිමි කිය කිය ගන්නේ මොනවාලා බාගින කෑවද තිර ලෙස දැන් ඇති මට යයි කියවන්නේ ඉපදුන පොඩි කාලේ සිටගෙන වැළඳුව ආහාර බැලුව හොත් පමනින්නේ මේ පමනටුන් ගානන කියයි දියනට හැකිද සිතා බලව මුදන්නේ අරගෙන කෑම එක එක මොහොතේදී කාලා ලැබුවද සුවය රස ගුණ ඇති කියවාලා කෙලවර නොමැති ගින්නට පිදුරුම දාලා මදිලෙත දිවසොයයි රස ආරද පාලා උපදුනදා පටන් මේ දිව රස ගන්නේ දඟලන තරම හිත තුල පෙනෙනවා මින්නේ ඒවා හොයන්නට මහවේත කීගන්නේ ඇතිවන දිනක් දුන්නද දිව හිතවන්නේ හැඩ වැඩ කර කරා මම කය තනන්නේ හැඩේ වැඩේ සමතේ මේ සුවඳ දෙවන්නේ මිලේසෙත සත දෙවයි කය ලොකු කරන්නේ උපමන දිනවාද සුවඳ දෙ බලන්නේ නාසය ළඟට මිහිරක් ගෙන දෙවන්නට දුන්නේම සුවඳ කොපාමන වේද බලන්නට කවදද ඇති උනේ සුවඳක් හිතෙන් සිට නැහැනවැ පිරිය අඩුනේ එම උරන්නට මොනවද සුවඳ දේ ලොව මට තව ගන්න ඔය ඔය යනවා සතේ මේ සෑම දුවමින්නේ අරගෙන විඳින්නට බැරි තැන දුක දුන්නේ කොපමණ වාර විද සුවඳට බලවන්නේ සස ඔය ඔයා අපමණ සසරෙහි එනවා රස ගිලේ ගන්ට දිවේ ඉඳුරනේ සකසනවා සසනේ කැම කියේ කියේ දුක විඳේවනවා ලැබුණද තැනසුමක් මෙමාගින් සිතෙවනවා මහා ගුණ සුවය දෙන මේ කයේ පැති හිතලා විඳිනට සුවය හොය නිමිගත වට කියලා කොපමණ ඔයා දුන්නද කයේ වෙත බලලා ලැබුණත් සුවයේ ඇති වෙන තුරු සිත මිකාලා කාමිත බැඳි බැඳි ලෝකෙත රැඳි රැඳි මොන දෙසකද මේ දුව යන්නේ සාගිත ඇදී ඇදී හොය හොය පොදි පොදි මොන ලොවේ මොන තැන ගොඩ දුන්නේ මට මට කියේ කියේ මගේ මගේ කියේ කියේ ගොඩ ගැසු ගොඩ සිහි කරවන්නේ ලැබුණද එහි පියේ සුවගෙන එම අය නැහනේ වැලුව තව සිත ගන්නේ එක භවයක තුල මේ සෑම අරගෙන කාමේ සුවයි සත කියවනවා කාමයිතක්ගෙන කාම රසක්ගෙන ලැබුණා ලැබුණා සුවේ කියවෙනවා මෝතින් ගෙවි ගෙවි නැතිවන විට යලි නැවත නැවතගෙන හොයවනවා දිවි ගෙව ගෙව යන කාලය හැමතැන කාමසිතක් ගොඩ නගවනවා විඳිනට කාම රසයට සත ඇදින්නේ කොපමණ කලක සිටලද මෙම හොයන්නේ මෙතරම් අත් බැවුද දාසක් කියන්නේ කොහොමද අපමණයි භවයද සිතන්නේ අපමණ කල්ප ගණනක් මෙම ලොවේ නැතිනා කලවන තුරුම හිටියත් ලොවේ දිවි රැගිනා සීමා නොමැති බව ලැබ ලැබ රස හොයනා ඇති උනේ දිනක් නැත ලැබුමද නැත එතනා දිව රස කරන්නට මොහොතක් සුවය තනා කොපමණ විහිිත විඳිනවා දැයි හොයන කෙනා එක මොහොතකට මා දුක් කඳ විඳින තන කොපමණ වේද ලැබූ රස නිසා රුවේම වුණා හොයනා සියලු දේ වෙවි ගෙවි වැනසී යදී නොනැසෙන ආරදියේ ලොව කිසි තැනක නැති සනසුම කියේ කියා සිත් රස කරෙම ගති නැත කිසි හිතක් විහිදුන එම තිබෙන පැති මම රතේ හොයාගෙන අද මේ තුව වින්දා කෝ මට මේ බඳු තැන ලැබුණද ඇති කැන්දා කොපමණ සුවයි කීවත් එම සැම වින්දා නැත එය බැඳී රස දිව මත කිතිරන්දා දිව රස හොයනවා අපේ දුක් විඳවෙනවා ගින රස විඳිනවා සැනකින් වෙනසිනවා යලි යලි හොයනවා අප දුක විඳවනවා සෑහුම නොමැත දිනකදී එම මිය යනවා නාසය සුවඳ කය සුව පහසද හෙව්වා ඒ විඳි වෙහෙ අපාමන කලේ දිවි දැව්වා කාලය ගෙවේ ගෙවා හොඳ හොඳ තැන සෙව්වා නැත ලැබූ කෙනෙක් විහෙසද ගිනි කඳ දැව්වා කාමයේ පිම් පිඩක් කිය කියේ සොයන්නේ මොනවද අපට හොඳ දෙයයි ලැබෙන්නේ ආතා ආච්චියලි තිහි කරන්නේ කාමයේ හිව්ව කල තිබුණද බලන්නේ හැඩ වැඩ කිනා මට මට යයි කියාලා ලෝකෙත බැඳී වතරින් තව ගෙවාලා අවුරුදු 30ක් 40කුත් පැනලා ගියේ කලේ බලමු කයේ හැටි දැන් සිතාලා හැඩේ වැඩේ මුහුණේ මල වගේ කිය කිය උන්නා දත්තික මුතු වගේ සුදුවට දිලිසෙන්නා net දෙක මල් වගේ නිලු පොල් පෙති වෙන්නා කෙස්තික බඹර වට උන විලසය යන්නා හරි හැඩ වැඩයි මම මට යයි කියාගෙන මාගති වේතගෙන රාගින් පුරාගෙන ආසාරේනි බැඳි බැඳි රස හොයා යන්නේ අයේ අද කොහෙද තිස් අවුරුදු ගෙවි දැනේ සියා කියන තැන කෙනෙකුට හිමි වෙනවා තවෙකෙක් ආත් ජී අනුවෙන් අද වෙනවා කෝ අර කියපු හැඩ මොන තැනකට යනවා කොඳු කුදු වෙලා දත වැටි වැටි කොහි වෙනවා නිලෝපොල් කියපු ඇස් දෙක රතු වෙලා ඇත කබ ගුලි පිරි ඇස ඇතුළට ගිලි ඇත ඇදේ වැඩ මුහුණ දැන් රැලි රැලි වැටි ඇත කෝ අර පෙනුම පසු පස තව ඇදී නැත ලක්තන කියා අරගෙන මොනවද දුන්නේ අරලිත දැවෙන කුණු කය දැන් වටවන්නේ ඔය ටික නේද අර ලක්තන ගින දුන්නේ සැවෙදුම දේවා බැඳදී එයේ පැන යන්නේ හරි හැඩ කියේ කියා අතිනතගෙන උන්නා සිත් වසරකදී කෝ කොහි එම හැඩවන්නා විඳීතු ඇකලෙවරයි ජීවිතේ ගෙවි යන්නා කෝ ලැබුදයක් නැහැ කාමෙන් කොහිවන්නා සතරවට ඇත මායා ලෝකෙට මරුගේ මුලා හැඩරුව දුන්නා මරුගේ මුලාවත රැවටෙන ලෝසත ඒතන හිතගෙන බැඳියන්නා සුවඳ කියා රස ගුණය කියා දොස දෙන දුගඳක් සෑම දින කන්නා ගන්ධය කියා මිස සුවඳ කියා නැත දින දින මල පහලිත යන්නා සුවඳ කියාගෙන ඇඟ උල උල ගියේ ඇඳුමද දහදියේ ගඳ දුන්නා මායා මුලා ලොවේ ලක්සන සුවඳද සත පහසද සත රවටන්නා මායා ලොවේ මතු කර කර නැති වෙන්නේ මායාවෙත සත ඇද ගන්නා ඇද දමමින් කුණු කාලේ ගොඩක් ලෙස වෙනසෙන තුරු එහිගෙන ඉන්නා මහා කුණු ගොඩක් වෙත ඇදලා දමන්නේ මායා රස සුවඳ පාසද එතන්නේ කෝසත විඳින සුව සොම්නස කොතන්නේ ලෝසත රැවටුවා කුණු දෙයේ දෙමින්නේ දුක විඳ විඳ යන්නේ මගේ මිත කිසිතන නැහැ හමුුන සුවයක් වන්නේ කාමලොවේ බැඳ ආසා ගුලි කර පොදි කරලෝ සතරවටන්නේ ඒවා ලබන්නට ගොත් විඳි දුක් ගොඩ මාමෙර මුත් අද පෙරදන්නේ මොනවා ලබන්නද හොය හොය හැමතැන දිව්වේ පැන්නේ දැන් සිතවන්නේ බලමින් ගියත් නැහැ අප වෙත සුවය සදා මලකුණ වගේ දිවි ඇති තුරු කුණෙම දදා සත සැරි සරණවා කුණු ගොඩේ කරෙහි බදා මිය යන දවසේ දිනවද සුවේ බලනු සදා මේ පස අතර කාමිත ඔයේ තික වෙනවා ඔය ටික විඳින ලෙස හිතගත සලතනවා මේ වට පහස දෙන්නට ලොවේ හොයවනවා ලෝකය ගොඩ ගසන් මගේ මගේ කියවනවා විඳිනට හොය හොයා වටිනා ලෙස හිතලා ගොඩ ගැසු කිසිම දේ සුවදෙද බල හිතලා මොනවද ලැබුණේ සුවයට දෙලෙස හොයලා බලු ඇද දුවන මස් කැටි වැනි දෙය මෙකලා මේ මට සුවයි මේ සුවයේද හොඳ කිව්වා අරගෙන ඇවිත් මම මගේ කොටසය කිව්වා මේවා දිනෙන් දින පොර කන දෙය හෙව්වා බලු මස් කැටි විලස ලොව පොරේයට දෙව්වා තරංගය නගේ නගාලෝ සත හොයන්නේ ලෝකයේ කියා මේකද මේ හිඟන්නේ කාටද ලැබී සැනසුම සුවේ දෙවන්නේ මරණය ළඟදී අසනෙමු තතු බලන්නේ ඔබේ පොඩි කල සිටේ ලක්ෂණ හෙව්වා මතකද තියේ කියනු මනා ඔබ පොලි කාලේ සිට හොඳ හඳ සෙව්වා මතකද තියේ කියනු මනා ඔබ පොඩි කාලේ සිට රසගෙන කැව්වා මතක දෙසී කියනු මැනා ඔබ පොඩි කාලේ සිට පාසද සෙව්වා කදසී කියනු මැනා ඇයි අද නියාඩ මේ පැනයට හඬ දෙන්නේ මොනේ වදේ කීවේ මම මගේ කියේ කියේ ඔන්නේ එව්වා ගෙරෙව්වා මට මට කියෙමින්නේ ලැබුණද සීයේ අද මට පවසන්නේ ඇසුවොත් සියාගෙන් මාමේ කොහි ගන්නේ එව්වා එම නමුත් ලැබු කල දුක දුන්නේ වේසයි මාන්තිය සිහිවනේ විට මෙන්නේ බලනකෝ මේ කය වැහැරුණි හොය හොය එන්නේ කෙලවර නොමැති ආසාවන් කරේ පින්නා මම මගේ අනහිතෙන් ලෝකෙට වැඩ දුන්නා හැම අය තරහා කර කර කසා කඩා ගන්නා පුරවා මම මගේ අයි පෙරේ මම උන්නා මට දැන් ධනයේ ඇත සැප සම්පත් කීවා මට මේ හිමි උනායයි උඩ පැන කීවා මම මෙම තැනි මාර කියා විහිව්වා ඊවා මතකී ඇත මා පිරෙම ඒවා ඊයා කියන්නේ ඔය ටික හොයන්නතේ විඳීම වේස මහා මෙරේ මදීපවන්නට ඔයලා විඳේ විඳා මදි මදි කියන්නට ආවා අසු වසරේ සපිරි මෙවන් සිට අද මොන එකද ඔය ඇඳ මත දඟලන්නේ ඇයි ඔය උත්ම ටික ඔය තන හිරවන්නේ මොන රොව ඇදින්නද කය දඟලෙවන්නේ බෝටික හිතුවා දැයි පෙර ඔබ කියවන්නේ වටේ මහා තනක් මට මේ ඉදෙම දෙෝනේ සිය කිය හොයපු කය හිත දැන් මොනේ මානේ ඔය පන අදින උත්මතේවත් ඉඩ නැනේ ගත් තද ගෙනියන්නේ ඔය මහහිනේ හිතලා බලනේ විතහිනේ විලස වෙතේ වින්දා හෙව්වා දුක් විඳි බවේ මතක ඇත සීන වගේ වූවා දුක් දෙවන අත මොනවද ලැබුණේ නෑ මේ පණ ඇදෙනු ඇත ඔය කය ආදන්නට කුපමණ දුක් විඳලා නාවා කවා පොවමින් දුකකට බැඳීලා ඉතියද තියේ කියනකො මට අද කියලා කිව්වොත් කොතෙක් වින්දද දුක් කඳ කියලා මේ කය සුවඳ කෙරවන්නට කුණු ඇරලා විඳ විඳ සුවඳ පිටතින් ඔය හොය උලලා මමගෙන හිතුවේ මේ කය සුරඳයි කියලා මම රැවටුණා අද මේතන පන ඇදලා කන්නට තියේ මොනවද පෙරගෙන හෙව්වේ කසමදි කිය කියා තරහෙන් ඉරෙවිව්වේ ගින රස හොයා කාදී තනේ තුම හෙව්වේ ලැබුණද දෙයක් සීයේ පවසනු හෙව්වේ මොනවා ලබන්නේද මේ වටේ බලන්නේ කන බොන දේද හෙව්වා උඩ පනින්නේ මට මට කිවත් නැහැ ආරක් මෙතන්නේ ඒ රස සිහිනයක් පමණයි මෙතන්නේ ඔය ඔය කකා මේ කයේ රස ගුණ දෙවලා බැලුවත් හොඳ දෙයක් අද මරණෙට නැමිලා මේ කයේ විඳිනේවා මා දුක පන ඇදලා මොනවත් දුරුම නැති ලෝකෙට හිත දෙගතේ වේසුවා පමනි දැන් කිසිවක් ඉතිරි නැත යන මේ ගමන ලං වෙන විට පිනින්නේ සසේ විඳ ගන්ට මරු සතුනගේ කුණින්නේ කලපව් නිසා මට ගිනි කඳ පෙනෙන්නේ මේ ටික නැවැපුතේ පසුපස දකින්නේ සසයක් හොයාගෙන කන්නට විස කරලා දීපොලේ මගේ කියා ගන්නට විස දෙවලා කෙලපව් තිබේ දැයි සීයේ වට හොයලා කියනෙකු මේ බඳු මොහොතෙහි ඔය පන නගලා මගේ මගේ කියා දේ පොළ පසු පස වූවා කල සෑම අසාධාරණ එම කල පෑවා හිමි නැත මෙතන එය සිහිනය ලෙස වූවා වත කර මැර ගොඩක් මා පසු පස වූවා ගිනි බය විඳ විඳා ආවත් බේරෙන්නේ පතකින් පෙනෙනවා මරු කැල විලසින්න කලපව ඇදී ඇත ඒතන දකිමින්න අනේ මේ පන ගියොත් මොන තැන මට යන්නේ වෙනවද කියේ කියා දුක් ගිනි විඳවනවා මරණය ළඟයි හුත්ම දෙක දෙක වෙනවා කල හොඳ කුමද ලෝකෙට බැඳී පවතනවා පව් කඳ නැගී නැගී මෙහි බුර බුර එනවා අනුනගේ දී ගන්ට පෙර කොඩි වින කෙරුවා නොයෙකුත් උපායොද යොද හොරේ මැර කෙරුවා මාහත ලැබුණා යයි මාමානින් එරුවා අයියෝ කෙලවරයි ළඟ ළඟ ඇත මරුවා දවසින් දෙකෙන් වගේ කාලය ගෙවි ඇත ඉපදුනදා පටන් කාලයේ පෙනී යත මෝතක දිවියේ වාගේ මෙමේ පෙනී ඇත මේ කය මැරෙන විට තව මහ විසේවත ඔය හොය කරපු පව් කඳ අපාමන වූවා මාතිව් අපායට පාරම කැපි ආවා ඔය හොය ඇස් දෙකින් වට පිට එවුලවා බල බල අනුන්ගේ අඩුපාඩු දෙව්වා ඔය හොය බැනේ බැනා යන්නේ තන අසලා අසමින් සියලු වදනන් සාපද කරලා ඉඳුරන් පාක්ගෙන ලෝකට දිගු කරලා අරගත් දාම නම් පාපයමයි හොයලා හිත යයි ඇතුලට වීගෙන මේ පාස දින දින දී අරගෙන ගිල්ලා පාපයේ දන දන මුත්නාසාගෙන පාප ගඟක් ලෙස ලොව අල්ලා හිටියත් මරණය අද ළඟ ආවිත කෙලදී මොනවද ලොව උල්ලා මරණ මොහොත මගේ දැන් තව මොහොතයි යන තෙන ඇති විස ගිනි දැල්ලා අනුනෙට ගිනි දුන්නේ ගති අඬේ නැගින්නා දුන් දුක් අඳෝනා මට ළඟ ඇසින්නා මා විත ඇදිනේ විලසට මී මැවින්නා මාගිනි අපාය කිදසුනෙත පෙනෙන්නා මගේ මගේ කියා ලෝකයේ අල්ලන් කෑවා මට මට කියේ කියා තවෙ ලොවේ හිල්ලුවා ඒ පව් නැගී නැගී ආතන කොයි ඌවා මාගිනි අපායක ඉඩමක් පෙන්නවා ඉල්ලපු ඉඩ පරිදි අද මේ තනියට මදි පාඩුවට වැඩි පුරෙමිහි සදා ඇත එනු එනු කියේ කියා පිරිසක් හඬා දෙතේ අයියෝ කියා පන යන තැන මෙරි ඇත පාපයේ පරිදි මුළු කයේ ගිනිගෙන එනවා ඉල්ලුවේ පරිදි ඉඩ කඩෙහි සැලසෙනවා ඒ මහා අපාය කීෙහි ගොත් උපදිනවා කාට කියන්ටද ඒ කරුමෙන් වෙනවා විඳ විඳ දුවන විට පොළවට අඩිය තියා ඉස්මොල කකියවයි ගිනි දැල් උඩට ගියා අනුනට පාරේදී මගේ මගේ ඉඩම කියා කල පව් විඳිනවා මැව් ඉඩමකට ගියා ඉඳ ගනු බැරියේ තත්ම් ගිනිගෙන එනවා නැකීතිනු බැරියේ දෙපා තුල් ගිනි කඳ දෙනවා අත බිම තබනු බෑගිනි දැල් වටලනවා දුවනට බැරිය සෑම වට කොටු කෙරි එනවා එන්නට එපා කිසි වෙක් මායිමට මගේ කිය කිය ගැසූ කම්බි ඒ වටේ ඇදෙති දිගේ යන්නට බැරියේ පිට පැන මහා කරුමේ වගේ ගිනිගත් සරියේ තම ඉදෙමට අනුව ඇගේ පෙරලෙන විටදී මොළෝ කය ගිනි දැවි යති කරුමෙත ඇදී ඇදී යලි යලි නැගී එති අනුනට ඇත වූ උල් වල වල් වෙසි ඉති පතුලෙන් නැනින විට උගුරින් ඇදී එති මේ වගේ අපායක ඉපදීගෙන ඇත්තේ කොපමණ දුක වුණත් කරුමෙනි දෙන තත්තේ පෞකල විටදී මේ වගේ ලොවේ තතු ඇත්තේ මේ ගිනි අපායක පොඩියක ඇති තත්තේ කවුරුද මට පිටේ ඉන්නේ ගෙදරට ආවොත් ගත නෙමි මරමි කියා දුක් හිත නග නග ගේ දොර රැක රැක හිටියා පෙර කාලේ මගේ කියා ඊතතු අරගෙන අද එමෙ පාපෙට අනුන් පෙනී වට ඇදෙන නියා ගසව මරව මූ මහ හොර තඩියකි කිය කියේ යම පිරිස ගයා යන එන තෙනක් නැත ගිනි කඳ වට වෙනවා ඒ මදි වාට තව දඬු මුගුරුද තනවා තලතල මරමි යයි මහා පිරිසක් ඉනවා අයියෝ කිය කියා හැමතැන දුව යනවා ගේ දොර අවට ගහ කොළේ ගෙඩි පිරීලා ඇත මගේ කිය කියා ඒ වට බැඳීලා අනුලට ගරහමින් ගෙඩියක් නොදීලා සැක සිටි පාපේ ඇත දැන් එම වැසීලා ඉපලක් පමණි ගෙඩි නැති ලෙස පෙනෙන්නේ කන බොන දෙයද නැත කිසි තැන දකින්නේ ගිනිගෙන දැවෙන වතුරක් ලෙස මැවෙන්නේ මෙම ගිනි පතුර කාගෙන ඔහෙ දුවන්නේ ඇතිවන බඩ සායත මොනවද ලැබෙන්නේ කුණු උනගෙඩිය එක දෙක බිම තිබෙන්නේ මේ පව් කඳින් ගෙන ගිලගෙන සිටින්නේ මහවිස ගෙඩි වගේ බඩ පපු දැවෙන්නේ මේ වගේ අපායක වසරින් කල් හිතලා කෝටිය දෙකෝටිය යයි කිවේ නැත මෙකලා අපමණ කලක් මහා කුණු දුක් ගිනි විඳලා යන්නට සැදෙනවා මග ඔය ටික කරලා ආසා බැඳී ලෝකෙට පව් කද දෙව්වා අනුනට කරපු වින පසු පස හින දෙව්වා මේ ටික විඳින්නට අසු අවුරුදු එව්වා අවුරුදු කෝටි අටසිය ගණනද ගෙව්වා මෙම වන් දුකක් ඇති ලෝව සතු නොපෙනී ඇත ලෝ සත වැතුණු මායාවට බරව ඇත බුදු බණ දිවැත් ඇති අය කිව් දහම වෙත නැත හිත තබන්නේ අවිදුවේ අඳුරේ ඇත ආසාරහෙනි බැඳි බැඳි ලොව කරන්නේ පාපය සුළු නොමැත දුක් ගිනි විඳින්නේ රාගය සොයන ආසා බැමි නගන්නේ වේසය විතර විය කය සැම පිලින්නේ දැවි දැවි දැවිලි කැක් කුම යටි බඩට එති හද පාකු දැවි දැවි කුණු ගඳ පිටව යති විස කර විලස ඇඳුමක් එම කයෙහි නැති මේ පව ඇදිනවා ඔය විරසක උපැති මේ වගේ විඳින පව් අසු වසරක් ගෙවලා එම තැන අසු කෝටිද මදි පව් හැදිලා කළ දුය කුමද කෝ බුදු මග නැත දැකලා ලෝකෙත මුලා වී මෙම පව් දෙති එකලා පාපෙත බැඳගෙන මාගෙන ආවා කොමද මේකෙන් බේරෙන්නේ කාට කියන්නේද මාකල ඒවා නේද මෙසේ ඵල දෙන්නේ කවුරුත් නැහැ අද මේ තනි වූවා මට මර බය ගිනි දුක වන්නේ මේම අපායක් මම නොසිතුවා ඒකනේ පෙර පව් කරඋන්නේ ආසාවට මා මුලාව එමෙදා කලවිස කර පව් ඇදිලා කාට කියන්නේද කරලා ඉවරයි පාපේ විපාකෙට ඇත බැඳිලා මේ විස විඳ විඳ අයියෝ කවදාද මිදෙන දිනක් නෑ වට පෙනිලා මෙහෙම මුලාවක් මාට ඇයි මේ මේවා කීවා පෙර නැත ඇසිලා බොරු කාරයෝ කන්නට මග හදාගෙන කතරවට නෙවා මේ වගේ තැන් කියාගෙන මේ වගේ කීවා මම ලෝකෙට එදාගෙන එනමුත් මේවා බොරු නොමෙවි මිදාදන දැන් මා කරන්නේ මොනවද කියා ඇත යෝපෞගෙනේන හඳ දැන් මොනතනි යත බුදුවරු කිව්ව බණ මම බොරු කියා ඇත අයියෝ මෙතන කට විත ගිනි කැවි ඇත මේ වගේ අඳ අඳා වසරින් ගෙවන්නේ කවදාද පාපේ කළ විස දුරු කෙරෙන්නේ මේවා කියන්නට මා දැන් නොදන්නේ මේ මම වගේ තව අය ලොව හිඳින්නේ අනේ මා මේ බඳු දුක් මේ තන විඳින හැටි කොමද කියන්නේ මම අද කොටු හැටි මේ වගේ අරතවත් ප්‍රදේශක දකින්න හැටි මේ මොන අපායද බොරු යයි කිව්ව හැටි මාවැනි අයනේ තව අර දුක් ගිනි කන්නේ අරපයෝනිද අර ඔහු අට කරගන්නේ මර හඳ දෙත්දි අර ඒ අත අඹරෙන්නේ මුළු කයේ සපනවා වට කර කර කන්නේ අනුනට විත කව පුතවෙකෙක් ඉන්නා කාට කියන්නේද උදුක් විඳවන්නා කරුමිට මෙරින්නේ නැතෙම පන ගන්නා දුක් විඳිනවා මර හඬ දෙවමින්නා තවෙකෙක් තව තැනෙක මහා උනගතක යත උඩ සිට පතුරු ගැති ගැති අලි මුලට එත උල්කටු ඇනි ඇනි මුළු ඇඟ ගැසෙනු ඇත ඒ මොන එකෙක් දෝතවේ පෙනෙනු ඇත අනුනගේ හැදූ වැඩූ දෙය සූරං කාලා අනුනත හිංගි කර එම විද කරවාලා කල පව් ගෙවනවා උන කටුවට වීලා මේ දුක අඬ අඬා ඒතන යන ලීලා මොනවද අනිලෝ සතමි විඳින්නේ කල පවුනේද මට මිලිත පෙනෙන්නේ මේ මා අපායෙහි තව ගිනි නැගින්නේ ගේ ගිනි අරන් එකෙකුත් එහි හඬන්නේ දොරේවල් වටා ඇත සෑමතෙන් වැසී යත මාගිනි වාල හඬ දී බුර බුරාගත ඉනි දැල් නැගී ඇඟ මත වැටි වැටි යත දරකද වගේ ඇඟ දැවි දැවි නැති යත මේවන් අපායක මහ දුක් ගිනි විඳලා අනුනත හිංගි කළ පව් කඳගෙන ලියලා අනුනගේ ගෙවල් ගිනි ජීවිත කර මැරිලා ඒ දුක් විඳිනවා අද මා වෙත පෙනිලා මේ වන් ලෝක ලෝ සත දුක් කකා ඇත කල්පෙන් සියක් ගිය මුත් දිවි ගෙවි නැත වසරින් කෝටි ගණනින් නිම වෙලා නැත මේ පව් ගිවෙනවා සත දුක් ගොඩේ අත පව් ගිනි කකා යන විට සත ඔය ඉන්නේ තවෙකෙක් ඒ බඳු යලි මනුලොව දකිමින්නේ ඇවිදින් උපත ගතියේ පව් ගෙවමින්නේ අතපය කුරයි නැත මනසක් හොඳ වන්නේ මරහඬ දිවන ලෙඩ රෝගොඩ කර හැදිලා මහා දුක් විඳිනවා මිනිසත් බව ලබලා මේ වගේ තේත පව් කඳ යලි යලි ගෙවලා ඉපදුන එක නැත දුක් විඳි හැටි දැකලා මේ වගේ සිටින ලෝකෙට අවිදු වෙහිවත වසලා තිබේ ආසා බැමි යලිදු එත ලෝකෙට මෙරි මෙරි දඟලන පදම එත මේ පව් කරනවා ලැජ්ජා බියද නැත දුක් විඳ විඳා යන සත තව කොහි යන්නේ හැම විට කරයි මහනින්දාගෙන දෙන්නේ වනචර කියන ගතියෙනි දිවිගෙන උන්නේ ඔහු දැන් මැරි කොයි පෙදෙසේද දුව යන්නේ මහවල් අලිද වට කර කොටි සහ ඉන්නා මහා කැලයකට යන ලකුණකි ඇදී එන්නා දිවි කොටි වලත් අතරෙහි පොරයට පැන්නා වෙම මුවගුණ රැල්වල ගොස් උපදින්නා බැඳී බැඳී කාමේ ලොකුවට ලොකු තැන් හොයලා ඊයේම ගතිය ඔළුවට ගෙන පෙර එකලා සිටි ලෙස ගෝන මුවරැල් මැද ඉපදෙවිලා මේ සත යනවා තව තිරිසන් දුක ලබලා එම තැන වැඩි මේ මොනවද කරන්නේ වටේ පිටේ බයිනි බල බල තන උලන්නේ කය වැඩෙන කන් පමනයි එම එතන්නේ කාවී බයේ වේවි කාලයේ ගෙවන්නේ අයියෝ වට කරමි මොන අඬදෝ මට මහා බයේ කුයිගෙන එන්නේ වට කරේ මහා රැළ විලසට නාරි කැලේ ඌහඬදී මා වෙත එන්නේ පැනපු ගමන් මස් වැදලි කඩාගෙන කන උන්න වැමි වට වෙන්නේ බැලුවත් මොනවද කරන දෙයක් නැත මා විස කල ලෙස වටලන්නේ පනින්ට තනේ නැත පුලි නැගී එන එකෙකුන් පසු පස ලුහු බැඳලා බේරි ගන්නට ආපු තැනේ මෙම මා සතුනට කොටු නිමිකලා දුවලා පැනලත් දිවි බේරනු බෑ කවුරුත් නැහැ පිහිටට කියලා අඬ අඬ දුක දෙන විටකදී නොමැරිම මස උල උල කටි අඹර වෙලා මේ වගේ ලෝවක කවුරුද සැප දෙවන්නේ අනාතයි මේ සත කොහොමද හොඳ කියන්නේ මේ වගේ සසරේ පව් කඳ සත ගෙවන්නේ මාසිව් අපාබය උහුමනේ සතුන්නේ අනුනට පුරි රුදේ කර ලොබ විස කරලා ගුණදම් නොදැන අනුනට හිංගිද කරලා කල පවුගේ වෙන ලෙස රූකද කය ලබලා තවෙකෙක් ප්‍රීත ලොව ඇත තැකිලිය මිකාලා කන්නට බොන්ට දේ නැත ලැබී එතැන්නේ කරුමෙත හැදුන ඇත කය දිත් කෙරෙන්නේ නොයෙකුත් සතුන් මැවි මැවි ඉත් කොටන්නේ බද බොකුහාරේ හාරා කයි එතන්නේ මර හඳ දෙවෙන මේ වගේ එමෙලොවක් ඇත මාතන ප්‍රීත කයගෙන දුක් විඳත් ඒත මේ වගේ ලෝක මොනවද හොඳ තැනක් සත ඔයලා යන්නේ කාටද හමු තැනක් වත ලෝකෙට බැඳී බැඳී මහා පව් කර ඉන්නා මේ තන නොදැක ආසා පොදි බඳිමින්නා මිනිසෙක් වන විටදී සෑම අමතක වන්නා නැවතත් පාප පොදි සෝසත් බැඳ ගන්නා මේ වාගේ ලෝවක පව් කඳ ගෙව ගෙවා යති මිනිතෙක් වූවත් යලි පව් කම් ගිලා ගති සම්බුදු දහම ලැබුණත් ඵලෙනිලා නැති ලෝකෙට බැඳී මොහෙන් වට වෙලා ඇති මේ වගේ ලෝක සතු හෙලි කර දැක ගන්නේ දිවසක් පහළ වුණු දින තතු දකිමින්නේ ලොව වේත දේවති බොදු දරු ගුණ කඳකින්නේ ඒ ධම්මසන සත බය දැක බව යන්නේ හොඳ තැන් හොයා යන්නට ලොවේ ඉඩක් නැත මොන තැන ඉපදුනත් කාලයේ ගොඩක් යත කාලය කෙලෙවරදී අත් බැව වෙනත් වෙත උපතත් විපරිණාමව තව මෙරිත් යත දෙවියෙක් බඹෙක් වී හිටියත් වැඩක් නැති සැපයයි විඳිනවා හිත් ලෙස එවත් වාතේ කෙලවර මැරින දවසක් ඉමෙතනත් ඇති ගොළු දුටු සිහිනේ ලෙස දිවි මග මතක් වෙති මෙතුවක් කල් මම සුවයයි හිතුවා මට හොඳ තැන ලැබුණයි කියලා මගේ හොඳ පිරිසක් වට කර සිටියා ඒ මගේ අය යයි තව හිතලා මේ සෑම සම්පත් මගේ මගේ කියලා පින්පලයයි ලොකුවට හිතලා කාලය ගෙව්වා අද එම සදලා ඉවරයි මිය යන කලමි කාලා මගේ සෑම ඉදිරි විස මිස තව හොයන්නේ මොනවද නොමැත දැන් සැපයයි පෙනෙන්නේ හොඳයි කිව්ව සෑම අඳුරුව නැසෙන්නේ කෝ සම්පතක් නැහැ නෙවෙයිම ඉතන්නේ මම ලොකු බඹෙක් දෙවියෙක් කිය කිය උන්නා කාලය ගෙවි ගෙවි මරණයට ළඟ වන්නා මම කිව් ඒ බඹ අත් බැව දැන් නැසි යන්නා කලදේ නොමැත යලි මිනිසෙක් ලෙස එන්නා උපතක් අතර ලොකු උපතක් හොයා ගියා ලැබුවා කියා මහා උදමෙක් ලෙතේවියා මාතන සිටින ලැස මෙම කඳ වතේ කියා මම මහා පණ්ඩය කෙනෙකුයි කියා ගියා මා වෙත ඉන්නේ සමහර අය වැඳ මෙගිනේ කිය කිය සිටිනවා ලොකුකම හිතටගෙන ඒ සෑම බඹුන්ටත් මොනවාද මරණේ කුනේ ජීවිත කෙලවරයි බඹ ලොව සිහිනෙමිනේ මේ ලෙස ගෙවි ගිය විට කිසි ඉතිරි නැත සිහිනය දුටුවා මෙනි සිතකට මතකේ ඇත ඒ මතකයත් යටපත් කර භවයේ එතේ මිනිසෙක් සතෙක් යලි ගොස් දුගතියේද යත යත ගිලෙන වහරත් වී උඩහට එනවා සුවසොයනවා දෙව්ලොව වෙත තව යනවා බඹලොව කියනවා යලි පහලට එනවා වට සෑම සරනවා තිරසන නොම වෙනවා මොනවා හොයන්නේ දෙමි සෑම දුවන්නේ මොනරස ලබන්නේද ලොව මෙම ඇදින්නේ ඇස කන නාස දිව කය හිත කියන්නේ මේ වාතනේද මේ ලෝ සත ඇදින්නේ හොඳ හොඳ හොයා මරු උගුලට පනිනු ඇත ලැබගත් හොඳක් නැත මරු අතඟයට යත මේ දුක විඳ විඳාමි භව සසරියතේ අපමණ ගියත් හොඳ කිසිවක් ඉතිරි නැත තව තව ගියත් මොනවද හමු කෙරෙන්නේ මොනවද මේ තාත හොඳ යයි ඔය හොයන්නේ ලැබ ලැබ කුමක් දෝ සතුටට ලැබෙන්නේ මායා මුලාව කිලෝකය දකින්නේ ලෝකෙත බැඳී නැහැ අපි නම් දුර යන්නේ බුදු පිය රාජින්දු දේසු ධම්මග වඩමින්නේ මේ භව රැහෙනේ බඳුමන් ආද දැක ගන්නේ මිදෙනේ මුමේ සෑම අප බුදු මග සිටිමින්නේ ලෝසත විඳින තුන් භවයේහි ගිනි දැකලා නිසරුව දැකමගෙන ඒ තතු විමසවලා අත ඇර මිදෙන කල භව දුකකට ඒකලා බැඳුමන් නොමැති බව සිහි වෙති සිත දැකලා භවයෙන් භවයේගෙන යාතිය වෙත යන්නේ නිකමෙත නොවේයි ඒ තැන බැඳුනොත් වන්නේ තණ්හා නොමැති කලනේ එමෙ බැඳ ගන්නේ ඇතිවන්නේ පහසකටනේ අපි රැවටෙන්නේ එමෙතෙන් දකින්නට ඊගෙන හොයනු නැතේ ඒ වාට නැමුණු ඇස කන දිව අපට නැත නාසය කයද හිත සෑමතන නොබැඳී ඇත ලෝකෙහි උපත දෙන තැන හිත බැඳෙනු නැත පාපයේ දිවෙන තන ආසා බැඳ හොයලා මෝහයේ නිසා සත හොඳ හොඳ යයි කියලා ආසා බැඳින මුත් අප බුදු මගේ ඉඳලා දෝෂයේ දැක හරිමු ආසා බැමි කපලා මොනවා ලබන්නේද සත ලෝවේ සරන්නේ මායා බැඳුමකට මෝහෙන් බැඳින්නේ හොඳ හොඳ කීයේ කියාලෝ ලෝකෙට ඇලෙන්නේ මොකටද මොනවා ලබනට දැයි හිතන්නේ දෙවියෙක් බඹෙක් නොම ඌවෙක් කිසිදු නැත මිනිහෙක් තිරිතනෙක් ඌ අයල අනත වෙතේ මාසි වූ අපායෙහි ඉපදුනේ වාරගත මෙපමණ කිව නොහැක මහා දුක විඳම ඇත තව තව ගියත් ආසා බැම්මට බැඳිලා මරුගේ උගුලේ පැටලි භවයම සොයලා මෙතුවක් ගියේ භවයේ තුන් තැන වට කරලා යනවා මිසක් නැහැ තවසන සුම එකලා මේ වාගේ භවයක සරලකම් නැත මොනවද මායා සුව කිව්වේ ඕ අතේ බැඳි බැඳි යන්නේ මග අද නැත මායා හොරු අප ගැන සෙව්වේ මායා මරු වගේ හොරු කැල වගේ ඔය රස පහ ගැන අද දැව්වේ බැඳෙනු නොමැත අපි රූපද සබ්දද ගන්ධ රසද පහසද දැව්වේ කිසියම් කෙනෙකු වෙත පාපෙන් විතර තනා නැත අප දෙන්නේ කිසියම් දින කිසිම තනා බුදු සාමිඳුගේ දරු කැලෙලෙත දහම දනා නිදහස ලැබමු මේ භව දුක අතර දනා මොනතන උපන්නත් හොඳ යයි කියාලා නැත ලැබූ කෙනෙක් හොඳ යයි ලොව හොයාලා මායා මරුගේ දාසවතෙහි ගැලීලා ලෝසත යනවා මොහෙන් පටලැවිලා අපි බුදු රාජුන්නේ කී කරු දරුවෝ වෙලා දුන් මාගේ දැකීම ඒ බුදු නැන නුවණ ගලා අපතේ මෙනවා බුදු නැන සුව සිසිල ගලා මේ සිත ලැබේවා සැමතෙම මෝහේ හලා බුදු පිය හැර ඉන්නේ මුනි දුගේ දහම මයි සත් බස ලෙස ගන්නේ බුදු රජින්දුනේ ඔබේ ගුණ පිලිසරනින්නේ අපි ආද එනවා බුදු මග දැක සැනසෙන්නේ රාගයේදී සේ මෝහය පව් බව දැකලා වැඩකට නොමැති ලෝකෙහි ආසා බින්දලා දැමු විට නොමැත ඒ වට ඉඩ මතු දැකලා බුදු සාමි දුනේ ඔබේ දරුවෙමු අපි මේ කාලා නිතරුව තිබෙන ලෝකෙහි අපි සරණු නැත පාපය නිතරු දේවෙත හිත නොදෙනු ඇත විෂකර සියලු දස අකුසල් අපට නැත බුදු පිය රජින්දුගේ කීකරු දරුවෝ වෙත තිතියම් එදස අකුසලයක් හිත නගලා වදනක් වැඩක් නැත මතු කිසි කලෙමි කලා අපගෙන් කෙරෙන්නේ බුදු ගුණ මගේ මේ කලා අපි නැන වඩනවා බුදු දරු ලෙස ඉඳලා සමදින වේතට අකුසල් විස අහල නැත නොවමිදි නැගෙන සුවයත දම් සිසිලේ ඇත බුදු රජින්දුනේ දසු ධම්මග හැරෙනු නැත අපියෝ බේදා රූපට උලිස රැක වරණේ ඇත බුදු පිය රාජින්දුගේ සහු කැලලෙස ඉඳලා සමිඳුනි ඔබේ ගුණ කඳ පිය ලෙස දැකලා මෞපිය ලොවට වෙන නැත ඔබ හැර මේ කලා කමිඳුනි කරමි ගුණ කඳ වෙත ගරු මේ කලා බුදු පිය රාජින්දුනි ඔබ යන මග දුන්නා ඒ මාගේ සුවයගෙන අපි ගුණ වඩවන්නා අපි පහුණු මෑත කරවන තැන අද දන්නා සමිඳුනි අවංකයි අපේ හද ගුණ දන්නා දස අකුසලයකට වැඩෙත්විල නොදිනු ඇත වැඩකට නොමැති පහු විස අපේ අහල නැත බුදු මහරජින්දුනේ ධම්පද නිතර එත වැඩ කෙතේ නොමැති වදනන් වල දුගඳ නැත දුගඳ ඇති ඒ බඳු පව් වදනක් නැත ගන්නේ සමිඳුනි අපද සත සාදම් සුවයෙන්නේ සදහම් ගුණේ වදන්ගත් මගේ හඬකින්නේ කලගෙන ගෙවෙමි සසරද දැන් හඳුනන්නේ බුදු සමිඳුනේ දුන් බුදු මගේ සුවතනවා අපේ හද පිරිති දුයි වදනද සුදු වෙනවා ගුණ කාඳ නැගින විට බුදු සුවයට එනවා ඒ කාලේ පාප සිටි විලිවත් නැති වෙනවා බුදු සාමි දුනේ පව් සිටි විලි අපගේ නැත ඔබ දුන් දහම් කඳ නිති සිහි කෙරෙනු ඇත අනියත දුක අනත බව ලොව දැකම ඇත නිසරුයි අනාතයි ලෝසත ඒ බඳු අත ලෝකෙන් මිදී අපි බුදු මගේ පිහිටෙනවා අප සෑම අවංකයි පිරිසිදු භවෙ වෙනවා විවිධෝ රෝගුණයේගෙන පබසර ගුණ තනවා සමිඳුනි මෙදින අප බුදු සුවයට එනවා සම්බුදු දහමේ අරි සමවත් නැගීවා බුදු ගුණ කඳිනි ධම්මග සිහි කෙරේවා ඉති තැන කයට දුක් ගිනි විත නොදේවා පිරිසිදු සිත් ගුණය සෑම වෙත නැගේවා සැක්කුම් වේදනා දුක් ගිනි අඳුරු නැත කිසියම් කේන්දිරි විස නැති ලෙස සුවය එත බුදු පිය රාජින්දුගේ දරු කැල සුවේනි ඇත සෑමදින උතුම් බුදු ගුණ දැහැනකට එත හද පිරිති දුවි ලොව නැත ඇලුමන් බුදු ගුණ සුදු ආද සකතනවා සම්බුදු රජින්දුගේ ආද ගුණ කඳගෙන හදවත පිරිසිදු කරවනවා බුදු ගුණ පබසර දම් ගුණ සුව කර තනසුමේ අපි සුව ලබවනවා පිරිසිදු හද බර නැති ලෙස සුව කර සුවසෙත මුහුණට එලි දෙනවා බුදු සමිඳුගේ දරු කැල අද සුවයේ ඇත ලොව වෙත නොඇලි හදගත බර නැතිව ඇත සෑම මුනිඳුන්ගේ සුදු දරු විලස වෙත හදවත ගුණ කඳින් ආලෝකයට එත විසගති මාරේ ගති අපේ ආලක නොවිලා අපමණ පාරමී පිරුමුනි බල ඇදිලා හැම විස හැරීවා හද පිරිසිදු කෙරීලා බුදු මගේ සිටීවා ධම් ගුණයට නැමිලා සමවිත උතුම් සුදු බුදු සුවේ ගුණයේ ඉතේ සමතෙම උතුම් ධම් නැන මානුවන ඉතේ ලොව දිවි තිබෙන තුරු දම් සුවසෙතෙහි වෙත කදාම් එළියේ මූලට සුවසිතිල දෙත හද බුදු ගුණයේත අරගෙන අද දින නිදාස් ආසත් ලෙස විනේවා හැම දෙය අතහලේ අප බුදු පිය රජ අහස විලස සුදුසු වෙනවා ඒ බුදු රජින්දුගේ දරු කැලෙලෙසම නිදහස් නාසක පාවිනවා ඒ අත මේ අත දෙනු බැඳිනු නැත බුදු ගුණ නිදහස වෙත එනවා අතේ පයේ විතරේ නැත බුදු සුවයෙන් හැදිලා සමතෙම සුවේ කයේ කි බුදු ගුණයෙන් ලැබිලා නිදහස් සිතිල් සුවයෙන් වට කරේ නැගීලා තැමතෙම සිරුර ඇත බුදු දැහැනට නැමිලා සම්බුදු දැහැන ලැබගෙන සුවේ නැගීවා හද පිරිසිදුවේ මෝහනද එලි කෙරේවා සමතෙම අවංක වූ ගති ගුණේ වැඩුවා පිරිති දුපි විතුරුව පබසර කෙරුවා අවංකයි පිරිති දුයි පිවිතුරුයි පබසරයි අවංකයි පිරිති දුයි පිවිතුරුයි පබසරයි අවංකයි පිරිති දුයි විවිතුරුයි පබතරයි අවංකයි පිරිති දුයි විවිතුරුයි පබතරයි සමිඳුගේ සුදු දරු කැලෙලිස සෑම දිනේ පිබිදි මොහුණු ඇතුවයි ඉන්නේ සමගෙම මුහුණට නිදහස් බුදු ගුණ සුවයේ ගලා සුදු කරවන්නේ මුළු කය සවනක් ගන බුදු රැස් කඳ සුවේති තිලගෙන සුව දුන්නේ බුදු පිය රජිඳුගේ දම් දුතු දරු කැල විලසට අපි දැහැනක වන්නේ බුදු ගුණ දැන් සිතගෙන ඒ ලෙස ආවා බුදු මගේ උතුම් අරි ඵල දහනට ආවා අරි මගේ උතුම් දැනෙහි ගුණයට බාවා මේ සෑම පළමු බුදු දැහනට පැමිණුවා බුදු සමිඳුන් ළඟ දරු කැලේ විලසයි ආසේ වගේ මේ සැම ඉන්නේ මූණට සුදු බුදු එලි සුව ලැබිලයි පාවෙන බුදු මග සැම ඉන්නේ මේ ගුණ කඳ බුදු සුවයට නමලයි ඒ සුදු බුදු සුවේ විහිදන්නේ අවංක පිරිසිදු ගුණ කඳ නගලයි සමිඳුගේ දරු ලෙස සුදු වන්නේ හද පිරිසිදුයි බුදු සමිඳුනි ගුණ දුන්නා ඇඟේ පතේ සියලු තැන විත නැත ගුණ ගන්නා බුදු සමීදුනි ඔබේ ගුණ කඳේ වඩමින්නා සමදින උතුම් දෙවැනි උදැනට ගන්නා අතේ පයේ වටා බුදු සුවේ එලි පැතිර යතේ මුළු කඳේ වටා සුදු බුදු සුවේ විහිදි ඇතේ ගුණේ කඳේ වටා සම්බුදු තෙතේ පැතිර ඇතේ සෑම දින වටා සුදු බුදු සුවේ එළිය ඇත කයේ වාතේ කෙල තනේ බුදු සුවේ වූවා සුවෙන් සුවේ නැගී නැගී ආවා බුදු ගුණ සුවසෙත් දැනෙත ආවා ආදේසු වෙන් ගුණේ කය ඌවා සමතෙම බුදු එලි තුව කය ඌවා සුදු බුදු සුවදහනට ආවා තුන්වැනි දහනට සැම පැමිණුවා බුදු සුව එලි කඳ වටෙව්වා මුළු අත පයේ හිත මුළු කඳ තැම තැන එළියේ කයක් ලිස වී එනවා එළියේ දුන්න බුදු රජින්දුගේ ගුණයෙන් බුදු ගුණ කඳ සෑම එලි දෙනවා බුදු ගුණ එලි වැද මුළු අඟ පාසඟම තුව දෙන එලියේ නිසකසෙනවා මේවන් බුදු මහා ආශිරි මතුවන් තුන්වන බුදු දැනට එනවා සෑම දින මෙසී බුදු සුවසෙත් දැනි ඇත මෙම තන වටා කිසි දුක් ගිනි කයෙහි නැත සෑම දින මේ බඳු මහ බුදු සුව දැනි ඇත දැන් අපි බලමු තව මොනවද හැරිය යුතේ අතේ පායේ ආරන් අද මේ මොනේ තැන යන්නේ ඇස කන දිවද නාසය තව කොහි ගන්නේ ලෝකය උරන්නට නෙවෙ පෙර අරගන්නේ අපි ලෝව අතර යමු ඉඳුරන් හරිමින්නේ බුදු සුව නැගින විට අල්ලන ලොවක් නැත කිසි තෙන නොබැඳී පබසර මහා ගුණත් දෙත සුදු බුදු රැසිනි සැකසුණු මෙම තැනක් වෙත සමදෙය අතර යමු බුදු සුවගෙනත් දෙත අතපායේ යන්නේදී සෑම අතහැර ඇත එළියේ කඳයි කයේ ලෙස වන්නේ දැනුමද අඩු නැත මහසුව ගුණ ඇත නිදාස නිදාස කියවෙන්නේ නිදාත් හිත කය වදන මේවත් වෙත කිසි තැන කිසි දුක නැතිවන්නේ බුදු සුවති වූවැනි දැන සැපත් වෙත සෑම දින පාපාසර සුවෙන්නේ මුළු කයේ සුදු මුදු එළිය කොහඳක් වෙත සිව්වැනි දැහැනට පමුණනවා සම්බුදු රජින්දුගේ ගුණෙනි මෙවත් වත සිර කර ගුණ කඳ නම වෙනවා වැටෙහිනේ බුදු නැනේ නුවණ වැටින්නට පැහැදිහිටක් අද සකසනවා බුදු එළියෙන් වට කරපු කයක් ඇත කෙනෙකුට ගිනි විස නොම වෙනවා බුදු රජින්දුන්ගේ දම් කඳ අද දැක ඉන්නේ ලොව අල්ලන්නේ නෑ බුදු පිය රජින්දුන්නේ සිව්වැනි බුදු දැහන සිහි කර අපි එන්නේ එලි කඳ මෙසේ පමනයි කය ලෙස වන්නේ එළියෙන් වට වෙලා එලි කඳ වට කෙරුවා දැනුමයි රුවයි දෙක ඔය ලෙස එහි දරුවා රූපය විලස එලි කඳ සිහි කර හරවා දැනුමට නාමේ කියමින් සතුගෙන අරවා නැමිලා සිටින්නේ නැත කිසි ලොවටගෙන බුදු මග දැකපු අපි සුවේ මහා සිතිලෙවින එබැවින් එලි කඳක් අප සැම වෙතට පැන බුදු සුවේ එලි රුවක් සැදුවා සියලු දැන බුදු ගුණ කඳී තතු මේ වටේ පිනින්නා හද පිරිසිදුයි දැන් මොනවද හදන්නා එලි කඳ විලස පිරිසිදු හිත වඩින්නා ඒ හිත නගන රූපය එලි දෙවන්නා හිත ගත කියේ තැන මොනවත් ලොවේහි නැත අතහැර දමන දැනුමට එලි උරුමේ වෙත එලියක් ලෙසට රූපය එහි සැදෙනු ඇත මේ තතු දකිමු තතු අද විමසුමට ගත ලොව තිර දෙයක් නැති බව මුලදිම දැකලා ඇවිදින් හොයාගෙන සුදු මුදු යයි කියලා හොඳ පබසරයි කීවත් රූපෙකි කියලා බලනෙමු හැදෙන හැටි විමසමු තතු මෙකලා බාහිර ලොවක් අල්ලනු නැති සුහද ගුණේ පිහිටිය හිතෙන් මේ එලි කඳ නැගෙනු පෙනේ හිත එම එම මොහොතේ වෙනසට නගන දිනේ එලි කඳ විලස බුදු සුව එලි පහල උනේ මෙම එලි විහිදගෙන සැම ළඟ වට කෙරුවා එම වට විහිද හිටි විට එලි රුව සැදුවා මේ රුව හිත සමග ඇති ඇති මෙහි හැදුවා දැනුමයි රුවයි දෙක මෙම සැම වෙත පොදුවා දැනුමට හිත කියා රූපය එළිය වෙති අද හද හදන විට සෑම බිඳි බිඳිම යති හදනා මොහොතේ එලි කඳ ලෙස රුව වැඩිති මෙලෙසට මේ බඳු රුව සාහිත පහළ වෙති හටගත් මේ එලිරුව මොහොතින්ගෙන විදි බිඳි වෙනති යනවා එළිය කියා අරගෙන පෙනුමක් දී මායා දැනක් රවටෙනවා නොබැඳී කිසිම තැන අපහට හොඳ තැන කොහිද ලොවේ නොම වෙති තනවා අපි අද නැති අන එලි කඳ ගැනවන හිත අත හරිනේ මුසුව වෙනවා දැනුමයි කියා මොතින් එම දිවි දන්නේ හිතගෙන බැලුවහොත් තව ජීවත් වන්නේ ආසා කරන්නට ලොව කිසි නැත මෙන්න අපමණ සසරේ දැනුමද හිත්මය දන්නේ දැනුමින් ලොව ඉඳන් මොනවද කරන්නේ කාටද දැනුම tire ලෙස ලොව තිබෙන්නේ හටගත් සැනින් බිඳි බිඳි වැනේ තියන්නේ ඕකද මගේ යයි ලොව සතර ගන්නේ මම යයි කිය කියා දැනුමට හිත තියලා මගේ යයි කියා අද එලි කඳ වෙත ඇදිලා ගියොත් මම මගේ යන දෙක මෙහි බැඳිලා ලෝකයේ හැදිනවා භවයට මුල පුරලා හරයක් නොමැති ලෝකෙට හිත නැහැදින්නේ සමතෙන් වෙනසියයි මහවිත කරමින්නේ එමතන නොබැඳි ගුණයට හද ගුණ දුන්නේ ඒතන තන සුමයි මේ සැමතම වන්නේ දැනුමද හදන්නේ නැත වැඩ නැති හින්දා පැදුරුව තබන්නේ නැත යලියෙහි බන්දා මේ දෙක හැරපු තැන ලෝකෙට නැත බන්දා මිදුනා දිහි කරනු ලෝකෙම නැති හන්දා ලෝකය නොමැති තැන දුක් දෙන කිසිදු නැත ලෝකය සමග ඇති දේ මෙම මෙතන නැත මෙහි යන සතෙක් යයි හිතගත කිසිදු නැත ආදුක කෙලවරයි මේ භව ගමන නැත බුදු මගේ වැටෙන්නේ විලසට මේ දම් සෑම අය වෙත අද වැටහිවා හිතගත නැති තැන තතු සිහි කරනට නිවන් සුවෙන් සිත නවතිවා සම්බුදු දාජින්දුගේ දරු කැල දම් කඳ ගත් ලෙස දැනුමට හිමි වේවා දුකේ දැකේ ලෝවේ ආතේ හැරෙලා නෙදාමින් මගේ ඵලෙමි මේ සෑමෙතෙම වේවා බුදු සිත ලැබී නිදාත් ලෝවේ ආතේ හැරෙලා සෑමදී ආතරේ බුදු මගේ නිවනයි දැකලා දිනිගත් භවය නිමු විට නිවනයි පෙනිලා හිත ගිනි නිවේවා විත නැති තතු දැකලා ගත හිත කිසිදු නැත ආසා බැඳුම් නැත ලෝකෙට නොබැඳී සදාම් ඔය ලෙසින් වෙතේ වැටෙන පරිදි මොහොතක් අද ගුණෙන් සිට නවතා තබමි නිවනට යන ලෙසින් සිට ඇති තැන ලොවද දුක් මගේ අද දකින්නා හිත ගතේ නොමැතේ තන ආසා නොවන්නා ආසා ගතේ හිතද නැති තන නිමින්නා නිමුනම නිවනේ බව අද සිහි කෙරෙන්නා ඒ සුදු බුදු දාමේ ධම් රසෙන් දුන්නා අතහැර නිදෙන දම් රස පැන් ලෙස වන්නා සමතම තෙනී මගේ බුදු සුව දුන්නා දැන් අපි රැගෙන එමි බුදු ගුණ කඳ කින්නා බුදු සත් දාම දැකලා පෙර ලෙස මෙන්නේ දිවැනි දැහැනි එලි කඳ වෙත ගනිමින්න මේ සෑම දිනා දැන් දිවැනි දැහැනින්න සිටිනා අයුරු ඇත එලි කඳ ලෙස මින්න මේ තන දැකම යලි අපි මේ ලෙස එනවා හිතුනොත් ධාම දකින්නට මෙතැනට එනවා දැන් අපි දෙවැනි දැනට යලි පැමිණෙනවා එලියෙන් සැකසියට පය සිහි කරවනවා එම තැන ඇවිත් දැන් වට කර සුව සදලා තිබෙනා මෙබඳු කය වට එලියෙන් නැගීලා තිබුවෙම දෙවැනි දැනට යලිගෙන මෙකලා පලනිමි පලමු දැනට දැනකින් ඇදලා මූණට හඳ එළිය වැනි මහසුව දුන්නා නිදහස් කයක විලසට සැහැලුව දුන්නා ඒ ගති රුවෙන් පළවැනි දැනට ගන්නා දැන් අපි පළමු දෑනේ ගුණයෙහි ඉන්නා අරගෙන සැවුම බුදු මගේ ගුණ කඳ දැකලා හිතුනොත් සැනින් සමවදිනට tire කරලා අද අපි එමු මෙසේ බුදු ගුණයට නැගීලා අකුසල් දුරුව හිටි ඇති සිහි කරමි කලා අරගෙන අවංකයි පිරිසිදු කියන තැන විවිතුරු තවද පබසර යන වදනගෙන සීකර එවන් දෑනින් පෙර සිටිය තැන විත සැම ගනිමි මේ පද දින හතරගෙන අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබෙතරයි අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබෙතරයි අවංකයි පිරිසිදුයි පිවිතුරුයි පබෙතරයි ගුණ කඳගෙන දස අකුසල නැති තැන අවංක පිරිසිදු බව වූවා පිරිසිදු පවිතුරු පබදර ගුණයට සෑමදින අද යලි කැඳ වූවා මේ ගුණ සිහිගෙන හද පිරිසිදු වෙන ලෙඩ දුක් නැති සුවයට පෑවා සෑමදෙන බුදු දරුවන් ලෙස පියදුණු ප්‍රබෝධ මනසට ගෙන ආවා බුදු සුව නැගෙන සිහිවන විට සුව වැඩිලා බාධක කිසිදු නැත සැනසුම වෙත නැමිලා අද දත් දහම් මගේ සදාහට සුව සදලා නිවෙනම සපුරවත් වා බුදු මගේ වැඩිලා සමතෙම නිවන් බුදු සුවද ඇනද පෙන්නා මගේ ඵලේ දාම වටාගෙන විත් දුන්නා මේ මගේ වැඩි බුදු දරු ලෙස සුවයෙන්නා නිවනම දකිත්වා මේ සමවත දුන්නා සම්බුදු සමවතින් යහපත් මග යන්නේ සැනකින් හිතු සැනින් යලි දැහැනට යන්නේ සමවත් ලැබුවේ ගුණයෙන් මග ඵල ගන්නේ සියයට නැගින අදිටන තබෙනිමි මෙන්නේ බුදු පිය රජින්දු ළඟ පිබිදුණු මල් දනුවා මාසුදු නිලුම් ආසන මුනිඳුට තනුවා පූජා කර සිටින් බුදු සුව කය තනුවා ඒ කය නැවත තබනෙමි බුදු සුව තනුවා යනේන සියලු තන මුනි රජ ළඟ වේවා ළඟ ලෙස වැටෙමින් බුදු සුව හිමි වේවා මේ බුදු සුවෙන් බුදු මග සැම පිහිටාවා සැමගෙම සිතට යාගුණ බලයම ඒවා පිබිදුනු හිතගෙන සැම දින අද දින පොදු දරුවන් ලෙස සුවගත්තා සම්බුදු රජින්දුගේ දරු කැලවිලසට සුවතිති ලෙස සැමෙතම ඇත්තා පිරිසිදු පැහැදුණු බොදු දරුවන් ලෙස සාම ගුණෙන් ජයගින ඇත්තා අපමණ ලෝ සත වෙත මේ සිතගෙන පතනෙමු බුදු සුවයම ඇත්තා අනත වූ සියලු සත් වෙත මේ සුවේ වේවා බුදු මගේ පෙනී පෙනී භව දුක හැරලාවා මතු දුක් නොදැන බුදු සුවයට පැමිණේවා නිවනින් සියලු සත භව දුක හැරලාවා දිව මන් සමිඳු ළඟ පොදු දරු ලෙස නැගීලා සතුටින් සාමයෙන් සැමදීයම සැදිලා උනැති පිය විසියෙන් බුදු රජේ දැකලා සතුටෝ ලෙසින් දැසම අරිනෙමු මෙකලා සාදු සාදු සාදු